අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ දාන්න විදිහට අපි මේ වාගේ නේවාසිකව එන සම්පූර්ණ කාලීනව භාවනාවකට යෙදිලා භාවනා වැඩමුළුවක ඉඳලා ගත කරනකොට ඒක එක අංකයක් විදිහට අපි ධර්ම දේශනාවක් නැත්නම් මේ සුත්තමය ඥානෙ වඩා ගැනීමට අවස්ථාවක් ලබා ගන්නවා ඉතින් ඒකට එදා ඉඳලම මේ ශාසන ඉතිහාසයේ පැවතිච්ච වටිනා චාරු චාරිත්‍රාක් මේක. ඒක සරුවචන් වහන්සේ විසින්ම අනුදැනම දාරන ලද්දක්. මේ කරගෙන යන Brahmacharya ජීවිතේට එහෙම නැත්නම් මේ යෝගාවචර ජීවිතේට නැත්නම් මේ Brahmachari සක් Brahmacharin ගත කරන ජීවිතේට කළ යුතු අනුග්‍රහයක් විදියට අපි මේක සරුවචන් සූත්‍ර අනුව දකිනවා. ඉතින් ඒ අනුග්‍රහය මේ සුත අනුග්‍රහිතය කියලා අපි මේ දක්වන අනුග්‍රහිතය යන්න ඉස්සර වෙලා සර්වචන් වහන්සේ අපට සීල අනුග්‍රහිතය ගැන කතා කරනවා. අපි ඔක්කොමලා ඒ නිසා මේ වහලයක් යට රැස් වෙන්නේ යම් මට්ටමක සීලයක් සමාදන් වෙලා නැත්තම් සීලෙකින් හිත අලුත් කරගෙන කියලායි කියන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට ඒ දැනට සමාදන්ව සිටින සීලය නැත්නම් කාය වචන සංවරය තවත් දියුණු කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් දැනට මේ කරගෙන යන චිත්ත භාවනාව නැත්නම් සමාධි භාවනාව තවත් දියුණු කරගන්නේ කොහොමද? ඊගාවට මේ ප්‍රඥා භාවනා විපස්සනාව තවත් දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි මේ සූතානුග්‍රහිතෙන් අපි කරන්නේ ඒකට මූලධර්ම වශයෙන් අනුග්‍රහ කරනවා සප්පාය කනු සලකලා දෙනවා ඒ වාගේම අපි මේ වැඩේ කරන ගමන් සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරමින් සාකච්ඡානුගායිකයත් කරනවා. ඒ අනුව තමයි අපිට සමතේට සහ විපස්සනාවට සමතානුගායිත විපස්සනානුගායිත කරන්න පසුවිම සකස් වෙනවා. ඉතින් ඒ විදිහට පස්සාකාරයකින් මේ අපේ භාවනා වැඩමුළුවට අනුග්‍රහ කරනකොට අද දවසේ මේ පැය අපි වෙන් කරගෙන තියෙන්නේ සුතානුග්‍රහිතට. ඉතින් මේ සුතානුග්‍රහිතයේදී අපි නොඇසු නොවිරු දේවල් අහන ඇසු විරු දේවල් තව තවත් ඍජු කර ගන්නවා අපි ළඟ සැක සංකා දෘෂ්ටි ප්‍රශ්න තියෙනවා නම් ඒව ක්‍රමයෙන් නැති වෙන පටන් අර ගන්නවා මේ බණ ඇහිමක් අපි මේ කරන්නේ කියලා බණ අහන එකම චිත්ත මනස පචීදති කියන විදිහට හිත මනස පහදින ධර්මයක් වෙනවා ඉතින් ඒ වාගේ ආනිසංස රාශියක් සහිත මේ ධර්ම ශ්‍රවණේය නැත්නම් ධර්ම දේශනාව ලේසි එකක් නෙවෙයි කායෙන්වත් බැනුම් නාහ එහෙම නැත්නම් මේ අපි ඉස්සර කරගත් ඉස්සරහින් තියාගත්ත පාඩේ තියෙන දේ කේප කේවල පරිපූර්ණම් Brahmacharyaම් පකාශිස්සාමීති කියලා ਸਰවචනාංශේ අංග සම්පූර්ණම සාකල්යෙම අංග සම්පූර්ණෝ පරිසුද්ධං Brahmacharya දේශනා කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි ඒක බොහොම කලාතුරකින් ලෝකෙ සිදුවෙන දෙයක්. මානව ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපට මේ ධර්ම දේශනාවක් මගින් සිදුවෙන්න පුළුවන් අඩුපාඩු අත්වැරදි අකුසල් අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය තමයි ਸਰුවඥ දේශිත සූත්‍රයක් ඉදිරින් තියාගෙන අපේ ශක්ති ප්‍රමාණයට අපි ඒක විස්තර විග්‍රහ කරනවා විභාග කර බලනවා විභජනය කරලා බලනවා. නමුත් කාටරි අවශ්‍ය නම් එවැනි අතිරේක විස්තර විභාග වලින් තොරව බලන්න ඒක දැනටමත් ත්‍රිපිටක ගතයි ග්‍රන්ථාරූඪයි ඕන කෙනෙකුට ඒක බුද්ධ වචනේම දැනගන්න පුළුවන්. ඒක නිසා හානිය අවම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ නිසා අපි මේ ගත කරපු හැම වැඩමුළුවකටම ਸਰවඥ දේශිත සූත්‍රයක් ඉදිරියේ තියාගත්තා. ඒ නිසා ඕන කෙනෙකුට අවශ්‍ය නම් ඒ සූත්‍රයේ ਸਰුවචන් වහන්සේ මොකද්ද දේශනා කරලා තියෙන්නේ? නැත්නම් බුද්ධ වචනේ මොකද්ද කියලා දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ වැඩමුළුවට ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ ਸਰුවඥ දේශිත ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කියන එහෙම නැත්නම් තුන්වෙනි පොතේ චචක්ක සූත්‍රය කියලා නම් කරන සූත්‍රයක්. මේ චචක්ක සූත්‍රය සර්වචන් වහන්සේට දේශනා කරන්න අසුබිම නැත්තම් නිදානය හේතුව වෙලා තියෙන්නේ සර්වචන් වහන්සේගේම අදහසක් මිස වෙන වෙච්ච සිද්ධියක් හෝ විලෝපනයක් නෙවෙයි. චචක්ක සූත්‍රය දේශනා කළ තියෙන්නේ සර්වචන් වහන්සේගේම කත්තු කම්මිතා ප්‍රශ්නය ඥානයේ. මට මේක කිව්වොත් හොඳයි. මේ පිටිස මේක දැනගත්තොත් හොඳයි. මේ පිටිස මේ කටපාඩම් කෙරුවොත් හොඳයි. මේක පිටිස කටපාඩම් කරලා ඊගාව પરම්පරාවට මේක කියලා දෙනවා හොඳයි කියන අරුවචනාංශගේ කරදීමේ කැමැත්ත අනුවයි මේක දේශනා කරලා තියෙන්නේ. මේක සිද්ධ වෙලා තියෙන්නේ අරුවචනාංශේ දවස්වල ජේතවනාරාමේ වැඩ ඉන කාලේ. මේ උගාක් දේශනා උගක් සූත්‍ර සිද්ධ වෙලා තියෙන්නේ සවැත් නුර ජේතවනාරාමේ. මේකත් ඒ වගේ සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයට නිදාණය සපේන සරුවචනාංශේ මහා සංඝයා වහන්සේලා අමතලා ධම්මං ගෝ භික්කවේ දේශිස්සාමි මහණනි මම තොපට ධර්මයක් දේශනා කරන්නයි යන්නේ කියලා සංඝයාගේ අවධානය අරගන්න. අපි අවසරයි කියලා සභාවකට ආමන්ත්‍රණය කරන්න ආසේ සර්වචන්නාංශයේ ඉදිරියට එකතු වුණා වූ මේ සිව්වණක් පිරිසේ ඉස්සරහින් ඉන්න භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා ධම්මං ගෝ භික්කවේ දේශිස්සාමි මහණනි මම තොපට ධර්මයක් දේශනා කරන්නයි සූදානම් වෙන්නේ කියලා. එතකොට සංඝයා ඒ ධර්ම ගෞරවයෙන් ਸਰුවචන් වහන්සේ දිහාවට කන යොමනවා හිත නමනවා එතකොට ਸਰුවචන් වහන්සේ මේ දේශනා කරන්න හදන සූත්‍රය පිළිබඳව ਸਰුවඥ විග්‍රහයකුත් දෙනවා ආරම්භයක් සලසනවා ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ මහනි මම මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්මපරියාය ධර්ම කොටාසි ආදි කල්යාණ ආදුනිකව ඉස්ලාම දැනගන්න නවකයකට අත්පොත් තියෙන පංකිටිකට ගන්න බබෙකුට වුණත් ධර්මයට බහින කෙනෙකුට මංගලයක් සකස් කරලා දෙනවා හොඳක් සිද්ධ වෙනවා ආදිය හොඳයි පඩම් ගන්න දන හොඳයි පඩම් ගන්න කෙනෙකුටත් ඒක රසවත් වෙනවා අවමංගල්‍යයක් වෙන්නේ නැහැ භද්‍රයි මංගලයි කල්යාණයි මජ්ජේ කල්යාණං ඊට පස්සේ ඒක දිගට දිගට පැතිරෙනවා දිගට බෝ වෙනවා ඒ බෝ වෙන හැම වෙලාවකමත් ඉදිරියට යන්න යන්න ඒ කල්යාණ ලක්ෂණය වැඩි වෙනවා. ඒකේ තියෙන ගැඹිරත්වය වැඩි වුණාට කාටවත් දැන් එන්නේ අමාරුයි දැන් බෑ දැන් අතාරින්න ඕන කියලා වමනේ කරන්න ඕන කියලා වක්කාර දාන්න ඕන කියලා පැත්තකට දාන්න වෙන්නේ ධර්මයේ බෝ වෙලා යනකොට කතාව පැතිරලා යනකොට කතා ශරීරයට හුම්කම් දෙනකොට දිගටම මේ කල්යාණ தත්වයේ තියෙනවා පරියෝසాన කල්යාණං ඊට පස්සේ ඒක සිද්ධියක් සිද්ධ කරනවා බණහන කෙනාට ඒ සිද්ධ කරන දේ ධර්මයෙන් සිද්ධ කර දෙන මේ පරියෝධාණය අවසානයත් තාම මංගලයි. ඒක නිසා මේක ඇහිීමත් මංගලයක්. එහෙම නැත්නම් බණක් අහන එකත් මේ බුදුහාමුදුරු දේශනා කරන හදන බණට බුදුහාමුදුරු දෙන ਸਰුවඥ විග්‍රහය. බණ ඇහිීමත් මංගලයක්. ඒක හිතට අරගෙන කල්පනා කරලා දිරව ගන්න වෙලාවක් තියෙනවනේ. මේ අන්වේ ඥාන වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාවට නැත්නම් තර්කයට දාලා එතකොටත් තමයි තේරෙනවා යම් ශාස්ත්‍රයක් ශිල්පයක් ඥානයක් ඇති කෙනාට මම මෙතෙක් කල් දන්න ඥාන ශිල්ප ඔක්කොටම වැඩිය මේක හොඳයි. ඒ තමයි දැනගෙන හිටපු ශිල්ප නිසා තමයි මට මේ හොඳ දෙයක් දැනගෙන හිටපු තමයි මේ වඩා හොඳ දෙයක් දැනගන්න ලැබුණේ කියලා මජ්ජේ කල්යාණේ තියෙනවා. ඊට පස්සේ පරිෝසాన වශයෙන් එකකින් අරන් දෙන ඵලය තමයි මෙතෙක් ජීවිතේ කවදාකවත් හම්බෙච්ච නැති විදිහේ පුදුමාකාර ලෞකික ලෝකෝත්තර විශාල ඵල ආරම්භ දෙනවා. ඒ නිසා ඒක සර්වඥාන්සේ දේශනා කරන්නේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ. මේ ලෝකේ හරි අමාරුයි එහෙම දෙයක් හොයන්න. හුඟක් දේවල් පටන් ගන්නකොට බොහෝම සුවයලවනවා. නමුත් මැදට කරගෙන යනකොට කුරුවල් වෙලා නරක් වෙලා ජරා දිරාවට යනවා. සමහරෙව්වා අග නිෂ්ඨාව හරිම මිහිරි, හරි වැදගත්. නමුත් පටන් ගන්න හිත දෙන්නේ නැහැ. මැදදී ඇදගෙන යන්න අමාරුයි. දන්නෝ මේක වටිනා දෙයක් කියලා කරගෙන යන්න බෑ. නමුත් මේ සරුවචනාංශයේ මේ ඉදිරිපත් කරන හදන ලය ඒ ආරේ ඒ ක්‍රමයේ හැටියට මුලමෙද අග කියන මේ තුන් තැනදිම ඒ කල්යාණ ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ තමන් වහන්සේම ඒ දේශනා කරන හදන ධර්ම කොටාශය පිළිබඳ ප්‍රඥාවෙන් වගේම කරුණාවෙන් විග්‍රහයක් කරලා තමයි සංඝයාට දේශනා කරන්නේ සාත්තං සබ්බ්‍යංජනං මම මේ කියන එක මන්ත්‍රයක් වගේ ජප කරන එකක් නෙවෙයි. අර්ථයක් සහිත දෙයක්. එහෙම නැතුව මේක මේ ජප කරනකොට ජප කරනකොට උඹට අවල් අවල් ගුඩ තත්ත්ව ලැබෙයි කියලා එහෙම කිසිම මේකේ නෑ. ජප මන්ත්‍ර මේකේ තියෙන අර්ථ සහිතයි. වචනෙන් වචනෙට ගුණවත් තියෙනවා. සව්‍යංජන. ඒක ව්‍යාකරණ වලට ගැලපෙනවා ව්‍යංජන සහිතයි. අකුරෙන් අකුර ඉස්පිල්ල පාපිල්ල අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ගත්තත් ඒව ඔක්කොම ලස්සනට ගැලපිලා තියෙනවා. එතන මේ ලස්සනට කටහඬ හිටින්න ගත බැඳපු ගාථා බන්ධනත් නෙවෙයි. අර්ථ තියෙනවා. හැම වචනයකම අර්ථ තියෙනවා. එකම අකුරක්වත් වැඩිපුර කියලා එකක් නැහැ. අඩුපුරක් නැහැ. කියන හැම දෙයකම අර්ථ තියෙනවා. ඒ නිසා සාත්‍ය සම්මජන කේවල පරිපූර්ණ. මේක වෙන කාටවත් මේකේ එඩිට් කරන්න, සුද්ධ කරන්න, සංස්කරණය කරන්න අත ගන්න දෙයක් නැහැ. අය කවුරුත් මීට වැඩිය උඩින් කියන්න බෑ මේකට මෙන්න මේ එකතු කරුවා නම් හොඳයි මෙන්න මේ කැල අඩු කරුවා නම් හොඳයි මේ වචනේ සුද්ධ කරුවා නම් හොඳයි කිය ආය කාටවත් අත ගන්න තියක් කියලා නෙවෙයි සර්වචන්සේ දේශනා කරන්නේ කේවල පරිපූර්ණ මේ ලෝකේ කේවල පරිපූර්ණ දේවල් නැහැ ඔක්කොම තියෙන අඩුපාඩුකම් සහිත දේවල් නමුත් සද්ධර්මයේ කේවල පරිපූර්ණ නිසා සර්වචන්සේ තමන්වාසේ ගුරු රැවසෙන් තියාගත්තේ සද්ධර්මය තමන්ම සොයාගෙන තමන්ම හෙලි කරන මේ සද්ධර්මය ගුරු තන්හිලා සලකගෙන තියෙනවා සරුවචනාංශේ කේවල පරිපූර්ණ පරිසුද්ධං මේකේ මේ පොත් අරින්න ඕනේ සිවි අරින්න ඕනේ මැද හරිය ගන්න ඕනේ අර පද්ධතිය මේකයි කියලා ගන්න දෙයක් නැහැ මුල මැදාගත් උනම හරය විතරයි තියෙන්නේ මේ ටික අයින් කරන්න ඕනේ කියලා පිරිසිදු නැති පිට කාටුව මේකයි කාටුව මේකයි බැත මේකයි කියලා ආයේ පාහින්න දෙයක් නැහැ පැහැලා දීලා තියෙන්නේ මොද්දටම පරිසුද්ධයි Brahmacharyaම් පකාශිස්සාමි එවැනි Brahmacharyaක් එහෙම නැත්නම් මේ ධර්මානුකූල ජීවිතයක් මම මේ ප්‍රකාශ කරන්න හදන්නේ යදිදං චචක්ඛානි මම මේ ඔක්කොම 6 වරක් 6කට දාලායි කියන්න හදන්නේ 6 වරක් 6 කියන එක තමයි චචක්ඛ කියලා කියන්නේ ච කියන පදය පාලි ගණන් කිරීමේ ක්‍රමේදී 6 ඉලක්කමට ච කියලා තමයි කියන්නේ ච චක්ඛානි 6 වහයයි එතකොට 6 වරක් 6 36 ඒ නිසා කාට හරි දැනගන්න ඕන නම් මම මේ මුළු බණ පද්ධතියම ඇහුවද කියලා එයාට මුලේ ඉඳලා අගට යනකොට ඉලක්කම් 36 වැටලා තියෙනවා. ඒතකොට 36 වැටෙන්නේ 6 ව 6කින්. ඒක නිසා කාට හරි බණවල මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා ඒ එක එකක් දිග ඇරෙනකොට දැනගන්න පුළුවන්. එතකොට කෙනෙකුට මේක මේ මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්න හදනව නෙවෙයි මුළු ව්‍යාකරණම ඉගෙන ගන්න හදනව නෙවෙයි මුළු සාරවත්ඥ භාෂිතාම ඉගෙන ගන්න හදනව නෙවෙයි සාරවත්ඥාන්සේ ඒ භ්‍රමචාරියක් පිණිස රහත් භාවයේ පිණිස අවශ්‍ය සියල්ලම එක විදියකට ගොනු කරලා එක විදියකට පිටු කරලා 36කට දාලා කියන්න හදනවා 36 6 කණ්ඩායම් 6ක් ඉතින් ඒ වගේ මේ මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා චත්තිංස සත්තපදා කියලා 36 ආකාර මිනිස්සු ගමන් කරන පෙත් ඒකෙත් 36 ගැන කතා කරනවා. එතන චත්තිංශ කියලා පදේ පාවිච්චි කරන 36. මෙතන කියන්නේ චචක්ඛාණි 6 වරක් 6ක් මම කියන්න හදනවා. තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි. මහන්නේ මේක මනාවකට අසව්. මේක හොඳට හිතේ දරා ගනිව්. එතන මේක පිළිබඳ හොඳට අන්වේ ක්‍රමයට ණය විපස්සනාට කල්පනා කරව නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරව. භාෂිෂාමි මම ඔන්න දැන් දේශනා කරන්න හදන්නේ කියලා ඒ අසන්නගේ හිත සකස් කරනවා. අසන්නගේ හිත පරිසරය සකස් කරනවා. ඒ තරම්ම ਸਰවචන් වහන්සේ මේ ධර්මයට ගරු කරලා තියෙනවා. තමන් වහන්සේම ඒ ධර්මයට ගරු කරනකොට අහන සිවණක් පිළිසට කාටවත් අන්‍ය විහිිත වෙන්න බෑ. අර මේ දුවන්න බෑ. හරියටම කාන්දමට යකඩ ඇල්ලුවා වගේ. ඒක තියලා තමයි මේ වගේ ධර්ම දේශනා කරන්නේ. ඒවට කත්තු කම්මිතා මේ ප්‍රශ්න සමාලලට අහලා දේශනා කරන නැත්නම් ਸਰවචාන්ත හිතිච්ච කොටසක් අරගෙන ඒ ටික වෙන් කරලා මේ අග්ගල ගෙඩියක් හදලා දුන්නා වගේ අලුව කෑල්ලක් හදලා දුන්නා වගේ අතිරස කැවුමක් හදලා දුන්නා වගේ ඒ කෙනාට ඒ පිරිසට ගැළපෙන තාලෙට චචක්ක වශයෙන් දේශනා කරනවා එතකොට භික්ෂුන් වහන්සේලා ඒවම් බන්තේති තේ බික්කු භගවතෝ පච්චස්සෝසුං එතකොට ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා සරුවච්චාන්සේට පිළිවදන් අස්සනවා. එහෙම නැත්නම් අපි දැන් ලෑස්ති ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් අස්සනවා පච්චස්සෝසුම් භගවයිත දෝච. ඊට පස්සේ තමයි සරුවච්චාන්සේ ඒ පණිවිඩය දෙන්නේ. ඒක හරියට රාස් පණිවිඩ වමාරු ක්‍රමයකට ඉන්නවනම් මෙහා කෙලවර ඉන්න එක නෑ යහ කෙලවට ආමන්ත්‍රණය කරලා රහසින් රහස් වචනෙන් කියන පණිවිඩයක් දෙන්න ආදිනවා. එහා පැත්තෙමුත් ඒ රහස් වචනේම අනුමත වුණාට පස්සේ තමයි පණිවිඩය යන්නේ නැත්නම් වෙන කෙනෙක් අතර ගියා වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වැදගත් පණිවිඩය යනකොට ඒකට අසන්නගේ පෙළගැස්ම බණ අහන කෙනාගේ සූදානම නැත්නම් ਸਰුවචනසේ දේශනා කරන්නෙත් නෑ හොඳට මතක තියාගන්න එහෙම තියෙද්දි දේශනා කරොත් දේශනා කරන ස්වාමීන් වහන්සේට වැරද්දක් සිදු වෙනවා. අසන්න එළඹ පෙළඹ වාසය කරන්නේ නැත්නම් එහෙම නැතුව අන්‍ය විහිිත වෙලා ආරේ මේ බලබලා දුවමින් පණමින් සින්දු කියමින් නටමින් ඉන්න කෙනෙකුට බණක් කිව්වොත් ඒක හරියට ඌරන් ඉදිරි පිට මුතු දැම්මා වගේ වෙනවා. ඒ නිසා එතකොට දෝෂේ හිටින්න බණහන කට්ටියගේ නෙවෙයි බණ කියන කෙනා. ඒක නිසායි අපි අද පන්සලකට යනකොට තොප්පි පළඳින්නේ නැතුව සෙරෙප්පු දාන්නේ නැතුව සුදු ඇඳගෙන පාපණයක් දාගෙන මේ සේරම කරන්න හදන්නේ මේ ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තත් සබ්බ්‍යංජන කේවල පරිපූර්ණ පරිසුද්ධ ප්‍රකාශිත ධර්මයේ අපි ළඟට එන්න නම් අපේ මේ සකස් වීම තියෙනවා අපේ මේ සකස් වීම නැති වෙලා අපි බලාපොරොත්තු වුණාට අනේ මා කෙරේ ධර්මයේ පැමිණේවා කියලා ධර්මයේ එහෙම සංක්‍රමණය වෙන්නෙත් නැහැ සංනිවේදනය වෙන්නෙත් නැහැ ඉතින් ඒක විවෘත කරලා තියාගෙන ඉන්න තමයි ස්ථානයකට යනකොට වැඩිහිටියෙක් ගාවට යනකොට තමයි යටහත් පහත් කොයි වෙලාවෙ මට ධර්මයේ ඇහිදන්නේ ඒ ඇහෙන ධර්මයට සැදී පැහැදී සිට ගන්න තමයි අපි ඔය පන්සලකට කොට වෙනකොට ඒ ඇවතුම් පැවතුම් පවත්තන් කවුරු හරි පැවිදි කරන්න හදනකොටම යාට මුලින්ම උගන්වන පාඩමේ තියෙනවා මෙන්න මේ ටික කටපාඩම් කරගන්න ඕනේ කාට හරි මෙන්න මේ තාලෙට හිටියොත් බණ කියන්න එපා ඉතින් ඒක නිසා ඒකේන බණ කියන්නේ ඉස්සර වෙලා පරිසරය සකස් කරලා දෙන්න ඕනේ. දුන්නේ නැතුව බණ කියන ගියොත් මේ වටිනා ශාද්ධර්මයේ අස්ථානගත කරයි කියලා ගැළපෙන්නේ නැත්නම් කර දැම්මයි කියලා සිංහ තෙල් දාන්න හොඳ නැහැ රත්තරන් බාර දෙන එක විසක වෙන තැනක. දැම්මොත් ගැළපෙන්නේ නැහැ. ඒක නිසා ඒ ධර්මයට අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නේ ධර්මසේනාධිපති නැත්නම් ධර්මේශ්වර සරුවචන් වහන්සේමයි. ඉතින් එදා ඉඳලා අද දක්වා මේ වෙනි ධර්මදේශනා අවස්ථාවල් බ්‍රහ්ම ලෝකේ මේ ලෝකෙට ගෙනල් බැස්සුවා වාගේ දිවි ලෝකේ මේ ලෝකෙට ගෙනල්ලා බැස්සුවා වගේ ඒ වෙලාවට සියලු දෙනාම පිහිටලා වැඩ කරන්න ඕන. වැඩ කෙරුවේ නැත්නම් සද්ධර්මයේ අන්තරස් දාන වෙලා යනවා. ඒක sannivedanayak වෙන්නේ නැහැ. ඒ sannivedanයට අවශ්‍ය පසුබිම තමයි දේශනා කරන්නා සහ ශ්‍රාවකයා අතර ධර්ම ගෞරවය මැති වෙන්න ඕන. ඒ ගෞරවය මැදි කරන්න තමයි ਸਰුවචනාංශේ තං සමාත සාදුකම් මනසිකරෝත කියලා මේක අහන්න මනාකොට හිතේ දරා ගන්න ඕන මං කියන්න හදන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා එවම් බන්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් අස්සන ඕනේ. එතකොට ਸਰුවචනාංශේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට මේ පරිසරය යම් කිසි කෙනෙකුට හිතවදිනකොට තමයි දැනට තවත් උරජේතවනාරාමේ ਸਰුවචනාංශේ ළඟ ඉන්නා වගේ පුදුමාකාර බුදු සිවුරේ සුල හොඳ වදින්න පටන් ගන්නවා. හරියට රාහුල පුංචි කුමාරයා ගිහිල්ලා සර්වචනසිගේ අත අල්ලගෙන මහණ උඹේ හේවණත් මට සැපයි කියලා ඇල්ලුවනේ අත කිසි බයක් නැතුව මේ තමන්ගේ තාත්තකමට එතකොට මුණ දිහා බලලා කිව්වනේ මට මහණ උඹේ හේවණත් මට සැපයි කියලා එතකොට කොහොම සුවදක් අප්පයි පුතයි අතර තියෙන්නේ නැද්ද? ඒ වගේ තමයි මේ ශාසනයේ යම් කිසි කෙනෙකුට මේ ධර්ම ගෞරවය එනකොට සරුවචනාංශිකේ වෙන්න ඕනේ කෘත්‍යය සිද්ධ වෙනවා. උනේ නැත්තම් ඒ දෙපාර්ශ්වේ වග බලා ගන්න ඕනේ. වටිනා වැඩක් කරනකොට වටිනා පරිසරයක් අවශ්‍යයි. අන්නේ විදිහට කතා කරලා සරුවචනාංශේ සඳහන් කරලා තිනවා මේ හයක් කරුණු හයක් මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදනවා මේ එක එක කරුණක අනුකාරණ හයක් තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම අර විදිහට කියලා බුදුහාඳුරෝ ಉದ್ದೇಶය දෙනවා. වෙන්කොට කියලා කියනවා. පටුන පටු පොතේ පටුනල් කියනවා. මම කියන කතා කරන්න හදන මාතෘකාව මෙන්න මෙහෙමයි කියලා ච අජ්ජත්තික ආයතනානි. බහන්නේ මම මේ දේශනා කරන හදන ධර්මයේ පළවෙනි කොටසට හයක් හම්බ වෙනවා බාහිර ආයතන කියලා. ච අජ්ජත්තික ආයතනානි. මේ බාහිර ආයතන වලට අදාළ ආධ්‍යාත්මික ඇතුළත ආයතන හයක් තියෙනවා. ඊට පස්සේ ච විඥාන කායා මේ අධ්‍යාත්මික ආයතනයක් සහ බාහිර ආයතනයක් එකතු වෙන තැන හිත පෙළඹ හිටිනවා විඥානයේ එළඹ සිටිනවා ඒ විදිහට විඥානයේ එළඹ සිටින ස්ථාන හයක් තියෙනවා ආයතන බාහිර ආයතන අනෝ විඥානයේ පදිංචි ලබන තිප්පොළවල් හයක් තියෙනවා ඒකට විඥාන කාය කියලා කියන විඥාන ගොඩවල් ගොඩවල් ආයාකාරයට කොට වෙලා තියෙනවා එතකොට චපස්ස කාය ඒ විඥානයත් බාහිර ආයතනයත් අජ්ජත් ආයතනයත් එකතු වෙනකොට ඒ සංසිද්ධියට අපි ස්පර්ශය හැපීම වගේ කියන වචනයක් සම්පස්සය කියලා පාවිච්චි කරනවා එවැනි කොටවල් හයකුත් තියෙනවා පුද්ගලයෙක් තුළ ච වේදනා කාය ස්පර්ශ කරන හැමදේම විඳිනව නැත්නම් විඳින හැමදේම ස්පර්ශ කරනවා ඒ විඳන හයක් තියෙනවා තන්න ච තණ්හා කාය මේ අනුවයි තණ්හා ಜಾති හයක් පහළ වෙන්න පුළුවන්කමක් මනුස්ස ශරීරයක තියෙනවා. නැත්නම් මිනිස්සෙක් තුළ තියෙනවා. ඒ නිසා මේ මිනිස්සයා අපායට යන්න හෝ සංසාරයට යන්න හෝ නිවනට යන්න මේ හය තමයි ප්‍රධාන වෙන්නේ දත යුතු කාරණා මේ වගේ නොදැන හිටියොත් ඒකාන්තෙම අපාය කියලා කියතයි. ඒක පිළිබඳව ආයේ මේ ශක කරන්න මොනවාක් අධ්‍යයක් ඇත්තේ නැහැ. එතකොට කාට හරි කියන්න පුළුවන් එහෙනම් මේගොල්ල නිවනට යන ඔක්කොමලා මේව ඔක්කොම දැනගෙන මේ හදාරලා විභාග පාස් වෙලා සමත් වෙන්න ඕනේද කියලා. ඒකට කියන්න තියෙන ඒවා විභාග පාස් වල සමත් වුණත් අපාය යන්න තියෙනවා. එච්චරයි ඒකට කියන්නේ. ඒව ඔක්කොම දැනගත්තයි කියලා නිවනට යන කනාවක් හම්බ වෙන්නේ නැහැ. මේක හරියට කියනවා නම් අපි වාහනයක් කෙලවන කෙනෙකුට එයා වාඩි වුණාට පස්සේ තමන්ගේ මේ යදුරු ආසනේ මේක තිරින්ගේ මේක ඇක්සලරේටර් එක මේක ක්ලච් එක මේක ස්ටියරින් වීල් එක කියලා උපකරණ ටික දන්නේ නැත්නම් එවැනි කෙනෙක් ඉඳගත්ත කාර් එකේ ඉඳ ගන්න ආයටත් දෙයියන්ගේ පිට තමයි. ඩ්‍රයිවිං සීට් එකේ ඉඳ ගන්නවා නම් ඩ්‍රයිවිං දන්නේ නැති මිනිස්සෙක් ඉතුරු ඉන්න කට්ටියට පන්ටුරු බට ගහන්නත් වෙනවා පාරයි ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්නත් වෙනවා. ඒ නිසා ඉඳ ගන්න මනුස්සයා දැනගන්න ඕනේ මෙන්න වාහනයක් කරනකොට මේ කැරි ටික තියෙනවායි කියලා. එහෙම නැතුව හරි ආසයි chimpanzeeෙක් තියලා කාර්යලොන හැටි දකින්න. chimpanzee තිබ්බට ගමන්නේ පිට්ටනියක. එතකොට උක එලව එලව යාට මට දඟල දඟල කාර්යයත් එක්ක ශ්‍රීලං කරයි. නමුත් මේ ප්‍රධාන වීදියක යනවනම් එවැනි කෙනෙක් ඉඳගත්ta වගේ තමයි. ඒක නිසා අපේ මේ වාහනේ ඉදිරි බොහොම සංවේදී බොහොමත්ම දියුණු වාහනයක් මේකේ උපකරණ ටික පාවිච්චි කරන්නේ නැත් මොනවද කියලා දන්නේ නැතුව මේකත් එක්ක වැඩ කරනවායි කියලා කියන්නේ වඳුරේකට හොඳට කැපෙන දැලිපියක් අතර දුන්නා වගේ. ඒ නිසා මේ මනුස්ස ශරීරය පිළිබඳව අත්පොත තාම කාටවත් හම්බෙලා නැහැ. අපි හැබැයි යන්ත්‍රෙන් වැඩ ගන්න. ඒක පිළිබඳව කියනකොට කියනවා ජපනා දැනට තියෙන හැම මේ විදුලි උපකරණයකටම අත්පොතක් තියෙනවා. ඒ අත්පොත හැමදාම ඒ පොතත් උපකරණ දෙනවා 90%ක් උපකරණේ පාවිච්චි කරන්නේ අත්පොත බල්ලා නෙවෙයි කියලා ඒගොල්ලෝ සමීක්ෂණ වලින් හොයලා කියනවා. ගినాපු ගමන් කැඩුවා ප්ලග් කරා. ඊට පස්සේ ඉතින් අතන පිච්චුනා මෙතන පිච්චුනායි කියලා කරදර කරන මිසක කිසි කෙනෙක් ඒ උපකරණයේ උඟක් කළා තියෙන එකට හේතුව පුංචි අකුරු වලින් ඒක ගහලා තියෙන්නේ තාක්ෂණික භාෂාවෙන් ලියලා තියෙන්නේ ඒක නිසා විස්තර කියන්නේ විස්තර කියන්නේ උපකරණේ පාවිච්චි කරනවා පාවිච්චි කරන්න ගියාට පස්සේ ජපනට ලාභයි නැවත නැවතත් උපකරණ පාවිච්චි වෙනවා. මොකද වැඩේ අරගන්නේ නැහැ. ඒක නිසා මේ මනුස්ස ශරීරයේ ඒ අතින් අන්තිම අඩුම අවබෝධයක් ඇතුව වැඩ කරන යන්ත්‍රයක්. ඒ නිසා අද මනුස්සයාට තියෙන ප්‍රධානම හතර මනුස්සයාමයි. තීරසනුන්ටත් තියෙන ප්‍රධාන හතර මනුස්සයා වෙලා තිනවා. මොකද මේ යන්ත්‍රේ වැඩ ගන්න දන්නේ නැහැ. පුත්‍රජානන්ද මේ ඩෑෂ්බෝඩ් එක කියලා දෙන්න හදන්නේ මේකේ දැනගනින් බාහිර ආයතන හයක් තියෙනවා. අභ්‍යන්තර ආයතන හයක් තියෙනවා. ඒකට ඒකට බලපාන විඥාන කොටවල් හයක් තියෙනවා. ස්පර්ශ කොටවල් හයක් තියෙනවා. වේදනා කොටවල් හයක් තියෙනවා. තණ්හා කොටවල් හයක් තියෙනවා. දන්නේ නැත්තම් යන්ත්‍රේ කොහොමද වැඩ කරන්නේ කියලා දන්නේ නැත්නම් තණ්හාව මේ වර්ෂා වෙලාවක වතුර ගලන්න වගේ දෝරේ ගලනවා. ඒ අනික් හයම හැඩ ගැහිලා තියෙන්නේ අනික් පහම මේ තණ්හාව අඛණ්ඩව ගලනවා. ඒක නිසා අපි මෙවුවා පිළිබඳ නොදැන බාහිර ලෝකයේ ගැන කොච්චර දැනගෙන හිටියත් අන්නවරතව තණ්හා ප්‍රවාහය ගලන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අර කලින් ආව ප්‍රශ්නේ ආවොත් එහෙම මේක දැනගත්ත පස්සේ තණ්හාව ඇන හිටිනවද කියලා කිසිම ඇන හිටිල්ලක් වෙන්නේ මේවා දැනගත්තයි කියලා ඇන හිටිල්ලක් වෙන්නේ. එතකොට තේරෙනවා Taman කොච්චර 16ද්ද කියලා තණ්හා 16ද්ද කියලා තණ්හාට පහඳින තණ්හාට කඹරන වැඩ කරන කෙනෙක්ද කියලා තේරෙන්න පටන් අරගන්නේ මේ යන්තරේ ඒ උපකරණ වැඩ කරන හැටි දැනගන්න. මේකේ කාර් එක්ක උපමාව ගත්තොත් ක්ලච් එක කියලා යකඩ කැල්ලක් තියෙනවා තමයි. ඇක්සලරේටර් කියලා යකඩ කැල්ලක් තියෙනවා තමයි. නමුත් මේකේ ඇතුල් පැත්තේ මෝටර් මෙකැනික්ස් වල කොහොමද ක්ලච් එක වැඩ කරන්නේ කියලා තව පැත්තක් තියෙනවා. බ්‍රේක් එක වැඩ කරන්නේ කොහොමද කියලා වෙනම බ්‍රේක් සිස්ටම් එකකුත් තියෙනවා. ස්ටියරින් වීල් එක කොහොමද වැඩ කරන්නේ කියලා එහෙම සිස්ටම් එකකුත් තියෙනවා. ඒ ටික දැනගන්න ඩ්‍රයිවර්ට අවශ්‍ය නැහැ. ඒක ඉංජිනේරගේ වැඩේ. ඩ්‍රයිවර්ට තියෙන්නේ පේන ටික බලන එක විතරයි. ඒක නිසා ඒ ටිකවත් දන්නේ නැතුව මේ යන්ත්‍රය හසුරවන්න හදනවයි කියලා කියන්නේ වන්තරේකට දැලිපිය හම්බුනා වගේ තමයි. ඉතින් යනව බලනකොට අපි මෙච්චර වටිනා උපකරණයක් ඒ මූලික චිත් අත්පොත කියවන්නේ නැතුව වැඩ කරලා තමයි අපි මේ තාමත් අතප්පයක් කඩා ගන්න නැතුව ඉන්නවා. ඒක තමයි ලෝකේ තියෙන ප්‍රධානම ආශ්චර්යම දේ. තාම බෙල්ල ගලවගෙන ගිහිල්ලා නැහැ. තාම දැන් ලෙඩ නම් තියෙනවා ඇති වෙන්න. හැබැයි අතප්පයක් කඩා ගන්න නැතුව ජීවත් වෙනවා කියන එක විශාලම ආශ්චර්යයක් තමයි මනුස්සයා. කවදා හරි හිතනද අපි මේ යන්ත්‍රය දැනගත්තට පස්සේ මේ හය වැඩ කරන හැටි දැනගෙන ඒක කෙරේ පිහිටන්න පටන් ගත්තොත් මේ යන්ත්‍රයේ තියෙන කැඩිච්ච බිඳිච්ච ගතිය අඩු වෙලා ලෙඩ රෝග අඩු වෙලා ඊට පස්සේ මේ යන්ත්‍රේ වැඩි ඝර්ෂණයක් නැතුව වැඩි කැපෙන්නේ නැතුව පාවිච්චි කිරීමේ ක්‍රමය දැනගන්න පුළුවන් විතරක් නෙවෙයි මේ යන්ත්‍රයෙන් සදාතනිකව ගලන කාම ප්‍රවාහය తాවකාලිකව නතර කළ හැකි බව නතර කරලත් යන්ත්‍රයේ අයිතිකාරයට ඒක දැක ගන්න පුළුවන් බව පෙන්වපු එකම සාස්ෘණාංශයේ ਸਰවඥාංශය විතරයි අනිත ඔක්කොම කිව්වේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. එහෙම නැත්නම් ਸਰබලධාරි දෙවියන් වහන්සේ විසින් අංග සම්පූර්ණව මවලද යන්ත්‍රයක්. හැබැයි යන්ත්‍රයේ අයිතිකාරයට යන්ත්‍රයේ යාන්ත්‍රණය දැනගන්න ශක්තියක් තියෙන බව කිසිම ආගමක සඳහන් වෙන්නේ නැහැ. ඊයාගම් වල කියලා තියෙන ඔබට මේ යන්ත්‍රය දීලා තියෙනවා මං කියන වැඩ ටික කරපන් එතකොට ඔබට ස්වර්ගයට යන්න පුළුවන් මට විරුද්ධ වුණොත් අපායයි. බුදුජානක විතරක් කියනවා නෑ මේ යන්ත්‍රේ වැඩ කරන යාන්ත්‍රණයක් තියෙනවා අන්නේ යාන්ත්‍රණය කවුරු හරි දන්නවනම් ඒ කෙනාට ඒ යන්ත්‍රේ තමන්ගේ හිතසුව පිණිස අනුන්ගේ හිතසුව පිණිස පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉස්තිස්සල්ලාම බලලා කරලා ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කර උත්තරමනාංශය තමයි අපි සරුවචනාංශය කියන්නේ. ඊට පස්සේ සරුවචනාංශයට තිබුණ ප්‍රධානම අභියෝගය තමයි මේ යන්ත්‍රය ගැන තැකීමක් නැතුව වඳුරෙකුට අහුවෙච්ච දැලිපියක් වගේ පාවිච්චි කරන පෘ탁ජනියෙකුට මේ ධර්මය කියලා දෙන්නේ. මෙන්න මේමයි මම මේක තේරුම් ගත්තේ මේ හැම කෙනෙක්ම මේක පාවිච්චි කරන්න ඉස්සලා පොඩ්ඩක් මේක වැඩ කරන හැටි මේක යාන්ත්‍රණය බලමු කියලා ඒකයි බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ ඒකිවට ප්‍රශ්නයක් නැහැ මේ පොඩි උණ්ඩ බණ කියන එකේ තේරුමක් තියෙනවා මොකද වයසට ගිය කට්ටිය අන්තර සෞතු කරගෙන තියෙනවා ඒක නිසා ඒක තේරෙන්නෙත් නැහැ තේරුණත් ඒක සොරි තමයි ඇයි මේ වෙනකොටම සෞතු කරගෙන තියෙන්නේ ඉතින් ඒක නමුත් මම හිතන ලබනාත්මන පීඩක් වෙයි. ඊගාවාත්මන හරි ගමන පීඩක් වෙයි කියලා. හැබැයි ඉතින් බන ඉවර වෙනකොට තේරෙන්න ඕනේ. මේ යන්ත්‍රය හරියට තේරුම් ගත්තොත් ඒ ධර්මය යන්ත්‍රය තේරුම් ගැනීමේ ධර්මයේ වයසින් එහාට ගිය කාලෙන් එහාට ගිය දේශයෙන් එහාට ගිය කෙනෙක් නිසා ඕනේ වයසක කෙනෙකුට වුණත් මේක හරියට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ධර්ම ගෞරවය තියෙනවා නියතමානිකම තියෙනවා. යටහත් පහත් ගතිය තියෙනවා. මේ ඔලොමොල ගතියට ඔලු උස්සගෙන මේ ශිල්පෙට මම දක්ෂයා මේක මම දන්නවා කියලා බලන කෙනෙක් දිහා ධර්මයේ වැඩ කරන්නේ කලින් ඔය කලයේ මුණින් නවෝ කෙනේ අවස්ථාවක වතුරක් කරනවා. පීල්ලේ යට කලයක් නැමුවත් නොපෙරේ ජලය 60 පැයකින් බැලුවත් කියලා තියෙනවා. කලේ මුණින්නම ලනන තියෙන පීල්ලයට තිබ්බත් තාක කඳුලක්වත් ඇතුළට යනවා. අන්න ඒකට කලේ උඩ පැත්තට හරවන එක, ඒ කියන්නේ ධර්මයට සුහදකම ධර්මයට කැමැති ගතිය තමයි මේ උග්ඝටි තඤ්ඤු කියලා සර්වචන්සේ සඳහන් කරන්නේ. උග්ඝටිත කියලා කියන්නේ කලයේ උඩට හරවපු කෙනා. එයාට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වගේ කියනකොටම ධර්මයේ උකහා ගැනීම හැකියාව තියෙනවා. උගදෙනෙක් හිතුවා හිතනවා තාමත් දැන් මේ වෙනකොට උග්ගටිතඤ්ඤ කට්ටිය නිවන් දැකලා ඉවරයි දැන් ඉන්නේ එච්චරම දක්ෂ නැති අය කියලා. ඒකට කියනවා විපංචිතඤ්ඤ කියලා. විපංචිතඤ්ඤෝ කියලා කියන්නේ ටිකක් විස්තර කරනකොට තේරෙනවා. දැන් අපි මේ පටන් ගත්තේ සූත්‍රයේ ಉದ್ದೇಶ වාරයේනේ. ආයත් මහණෙනි මිනිස්සෙක් කියලා කියන්නේ මේ කොට්ටාත හයක් කියනකොට උග්ගටි සංඥා කරනාට නිවන් දකින්න ඇති. මාත්‍රිකා කියනකොට මෙයා නිවන් දකිනවා. ඒක බැරි නම් ඊගාට විපංචිතඤ්ඤු එකනට නිर्देशයක් දෙන්න ඕනේ. මොකද්ද මේ ච අජ්ජත්තික ආයතනානි කියන එක විස්තර කරනකොට එයාට ඒ ඇති. නෙය්‍ය පුද්ගලයාට ඒත්මදී ඒ එක එකක් අරගෙන දිගට විස්තර කරලා කරලා දෙන්න ඕනේ. අපි ගොඩාක් වෙලාට ඇටෙන ඇත්තේ ඔන්න ඔය තුන්වෙනි පන්තියට වෙන්නේ. මාතුකා කියනකොට අපිට එච්චර ලොකු ගැම්මක් එන්නේ නැහැ. එතනින් මනස සකස් වීමක් වෙනවා. නිर्देशය කියනකොට තව ටිකක් ඉස්සරහට යනවා. පටිනිर्देश කියනකොට තමයි තේරෙන පටන් අරගන්නේ පදපරම කියලා කියන්නේ පටිනිද්දේශය කිව්වත් මේ ආත්මේ නිවන් දකින්නේ නැහැ. එයාට පස්සට පිහිටක් වෙනවා. ඒක නිසා මේ ධර්ම කොටාස ඉදිරිපත් කරන ස්වරූපයේ උග්ගටි සංඤ්ඤ පුද්ගලයාට තේරෙන විදිහට තමයි ඉස්සල්ලාම මාත්‍රකාටික කියාගෙන කියාගෙන යන්නේ. ඒක ඇහෙනකොටම පිරිච්ච කලසහිත කෙනාට වහාම තේරෙනවා. නැති කෙනාට ටිකක් විස්තර සහිතව දෙනවා. ඊගාව එකට ඊටත් වැඩිය විස්තර සහිතව දෙනවා. ඒ තුන් කොටාසෙම මේ ආත්මෙම ධර්මය උකහා ගන්න. සාක්ෂාත් කරනවා. හතරවෙනි කොටාසයක් ඉන්නවා බණහනවා විතරයි. ඒත් අඬ ධර්මාවබෝධයක් ලැබෙන්නේ පදපරම කියලා කියනවා. ඒත් වචන කටපාඩම් කරන එක විතරයි කියන්නේ අපි කියන්නේ PhD කාරෝ ඉන්නේ. විශ්වවිද්‍යාලවල ඉන්නේ. ඒගොල්ලෝ එකෙන් කියක් හරි හම්බ කරන කනම මිසක කවදාවත් නිවන් දකින්න අදහසින් නෙවෙයි බණ භාවනාවකට අදහසින් නෙවෙයි මෙව ඉගෙන ගන්න. ඉතින් මේ කොයි එකනටත් ධර්මයේ ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒක නිසා ਸਰවචනාංශي ඔක්කොම පෙළ ගැහිලා ආවට පස්සේ සංඝයා වහන්සේලා මුල් කරගෙන දේශනා කරන්න ඕන කොටස් අර විදියට ඉදිරිපත් කරනවා. ඒක නිසා අපි මේ එන දවස් 10 දී අපි උත්සාහ කරන්නේ මේ සූත්‍රයේ විස්තර වෙන විදියට මේ කියපු උද්දේශ කරන ලද වෙන්වෙන් වශයෙන් කියන ලද අජ්ජත්තික ආයතනානි බාහිර ආයතනානි කියන විදිහට එක එකක් ටික ටික විස්තර කරගෙන යන්න. ඉතින් අද දේශනා වාරේ පළවෙනි දවස නිසා අපි මුලින් තියාගන්නේ මේ අජ්ජත්තික ආයතන 6 කියලා කියන්නේ මොනවද කියන එක අවබෝධ කරගන්න අර ච අජ්ජත්තික ආයතනණ කියනකොට තේරෙන්නේ නැත්නම් ඒක ඇතුළට ගිහිලා විස්තර විභාගය කරලා අතුරු ගහලා විසිතුරු කරලා බලන එක. අන්න ඒ අය සඳහා ਸਰවචනාසේ සඳහන් කරනවා මහණි මම මේ අජ්ජත්තික ආයතනානි කියලා අදහස් කරේ මොකද්ද? කියලා විස්තර කරලා තියෙනවා අජ්ජත්තික ආයතනානි කියලා කියන්නේ චක්ඛායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන. ඒක පුද්ගලයෙක් කිව්වහම ඇහ, කන, ජීව, නාසය, කය, මන කියලා ඒ පුද්ගලයාගේ පාලනයෙන් තොර එහෙම කිව්වට මම හිතන්නේ වරදින එකක් නෑ. පාලනයෙන් තොර ආයතන හයක් මේකේ තියෙනවා. මේ හයම පාලනයේ යටතේ තියෙන්නේ කියලා හිතන එකනට පුතඥය කියලා කියනවා. මේ හය පාලනයෙන් තොරයි කියලා පිළිගන්නේ කරන්නට ආර්යයන් වහන්සේ කියලා කියනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ එකෙක් එකක් ඒකකයක් කියලා ගන්න එක එහෙම ඒකක ස්වරූපයක් ඒක ස්වරූපයක් නෑ මේක සමූහයක් අඩු ගානේ හයක එකතුවක් මේ හයම එකක් කියලා ගන්නකොට තමයි පෘථජන කියලා වැටෙන්නේ මේක හයක එකතුවක් මිටියක් කලාපයක් ගොනුවක් කියලා බලන එකන අර එක එකක් වෙන්කොට දැකගන්න පරිේශනකරනද ණය විපස්සනා ක්‍රමයට වැඩ කරන්න කැමතියි. නෑ මේක කඩන්න බෑ මේක ඒක ඝණයක් මේක ආත්මයක් මේක සුද්ධාත්මයක් කියලා බලන කෙනාට කවදාකවත් මේක හයකට බෙදා දැක්වීම පවා භයානක දෙයක් දේව නිර්මාණ කරන අභියෝගයක්. ඉතින් ඒක නිසා වෙන කිසිම ආගමකට එක පුද්ගලයෙක් තුල ආයතන හයක් තියෙනවා කියන ධර්මයට යන්න බෑ. සර්වචන්නාංශේ උපදිනේ ශාස්ත්‍රීය වංශේ කඩුව තමයි නිතරම අතේ තිබුණේ පෙති ගහන එක තමයි ක්‍රමය. ඒ නිසා මේ එක පුද්ගලයෙක් කියන එක ආයතන වශයෙන් හයකට කඩලා පෙන්නන්නේ මේ එක එකක් වෙන වෙනම හදාරන්න පුළුවන්. මේ එක එකට වෙන වෙනම ක්‍රියාපටිපාටි වගේක් තියෙනවා නෝනින් බලන්න පුළුවන් ක්‍රම දෙකකට බලන්න පුළුවන් බාහිර කෙනෙක් කරගෙන එයාගේ වැඩ කරන හැටි බලත හැකි තමන්ගේ ඇතුළත වැඩ වෙනකොට මේ කෘත්‍ය වශයෙන් හයකට කඩලා බලන්න පුළුවන් මේ බාහිරේ බලන එකට අපිට වෛද්‍ය ශාස්ත්‍රය කියලා ඕනනම් කියන්නේ. කාගාරි කොහොමද ඇහැ වැඩ කරන්නේ, කන, නාසය, දිව වැඩ කරන්නේ කියලා. ඒක බාහිර ආයතන, බාහිර දැනුමක් කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඇහැ වැඩ කරනකොට ඇහැ වැඩ කරන හැටි බලන්න ගියොත් ඒකට අපි විපස්සනා කියලා කියනවා. ඉතින් මේ බාහිර කෙනෙක් ඇහැ ගැන බලනවා ඇහි ආකෘතියක් හදාගෙන මේකට මෙහෙම මෙහෙමයි කටයුතු කරන්නේ කියලා විස්තර කරන එක අපි විද්‍යාව කියලා සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාව කියලා එහෙම නැත්නම් ජීව විද්‍යාව කියලා විද්‍යාංශ වර්ගයක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ තමන්ගේ ඇහැ වැඩ කරන වෙලාවේ තමන් සියලු වැඩ බහා තබලා මේ ඇහැ වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න ගියාම අර වෛද්‍ය ශාස්ත්‍ර කිසි දෙයකට නැති අමුතුම දෘෂ්ටි කෝණයක් කෙනෙකුට එන්න පටන් අර ගන්නවා. එයාට ඇහැ වැඩ කරන හැටි බලන්න ගියොත් දකින දේ රස විඳ ගන්න හම් වෙන්නේ නැති නිසා අපි දකින දේ රස විඳීමේ තුච්ච පහර ආශාවට ඇහැගෙන සොයා බැලීම පසර දාලා තිනවා. ඔකට කියනවා ප්‍රමාදේ කියලා. යම් කිසි කෙනෙක් දන්නවනම් අපි මෙතෙක්කල් කටත් අරගෙන රූප දිහා බලාන හිටියේ ඇහි වැඩ කරන හැටි බලන්න නෙමෙයි ඇහැ ගෙනල්ලා දෙන කාම අරමුණු දිහා බලපේකයි අපි කරේ ඒ නිසා අපට ඇහි යාන්ත්‍රණේ කවදාකවත් දැක් ගන්න හම්බුන්නේ අපි ඒකට පමයි දැනගන්න ගියත් අපි පමයි. ඒ නිසා යම් දවසක අපි මේ යන්ත්‍රේ වැඩ කරන ගමන්ම යාන්ත්‍රණේ වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ කියන අදහසට තමයි මේ සරුවචනංශය අපට එක්කෙනෙක් තුල ආයතන හයක් තියෙනවා කියලා වෙන් කරලා පෙන්වන්න හදන්නේ. ඉතින් ඒ නිසා සරුවචන දේශනාව මේ විදිහට සඳහන් වෙන ඕනම සූත්‍රයක මේ පෙළ ගැස්ම මෙහෙමමයි තියෙන්නේ. චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන, මනායතන කියලා. නමුත් යම් දවසක බලන්ඩ සරුවචන් වහන්සේ මේ යාන්ත්‍රණය ඉගෙන ගන්න කෙනෙකුට පර්යංකේකදී සක්මනකදී ඇහැ වැඩ කරන්නේ කොහොමද කන වැඩ කරන්නේ කොහොමද නාසයේ ජීව කය මන වැඩ කරන්නේ කොහොමද කිව්වහම අම්මතර තැනකින් පටන් ගන්න. කය වැඩ කරන තැනින් තමයි වැඩේ අල්ලන්න පටන් අරගන්නේ. මේක මා විශාල ඥානයක්. ඒ නිසයි ਸਰවචනසේ කායනු කායනුපස්සනාව මේ ඇහ වහලා කනට සද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා නාසය දිව වැඩ නොකරන්න ඇරලා කය විතරක් බලන වැඩකින් තමයි මේ වැඩේට බහින්නේ. හැබැයි පොතේ සඳහන් වෙලා තියෙන්නේ චක්කුසෝත ගහන ජීවා කාය මන කියන තාලෙට. ඉතින් මේක මහ විශාල මේ ප්‍රශ්නයක් නිසා සරුවච්චන් වහන්සේම ඕනේ මේ මූල ධර්මය ක්‍රියාවත් කරනකොට මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඉතින් මේක පිළිබඳව විස්තර කරන්න හදන පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා. මොකද උඟ දෙනකොට මේක ප්‍රශ්නයක්. උඟ දෙනෙක් කියනවා අපි ඇහෙන්ම වැඩේ පටන් ගන්න ඕනේ. මොකද බුදුහාමරෝ කියලා තියෙන්නේ ඇහ කන දිව නාසය කියන නිසා අපි ඇහ මුල් කරගෙන යන් කියලා. නමුත් ඉතින් අල්ලන්න බෑ. මොකද අපි තාම දක්ෂ අපි තාම ආදුනිකයි. ඒකට පාවොක්සයිඩර් ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා මෙහෙම අපි සිංහල අකුරු කෝඩිය ගත්තොත් අපි ආයන්යෙන් පටන් අරගන්නේ ඊ කියලා කගජට දන පබම ඔහොමන යන්නේ මේකෙදි ආධුනික දරුවෙකුට ආයන්න ලියන්න බෑ මනකටද බැලුවට ඉස්සලා ලියන්නේ රයන්න තමයි එහෙම නැත්නම් ටයන්න තමයි ඒ මොකද ඒ දරුවට කියත හැකි බෝලයක් ඇඳපන් ඒ බෝලේ කට ඇරලා මේක වමට දික් වුණොත් රයන්න කියනවා දකුණට දික් වුණොත් ටයන්න කියනවා එයාට ලේසි අල්ලන්න රයන්නෙන් ටයන්නේ ඒක නිසා අපි අයන්න තමයි කෝඩිය පළවෙනි අකුර. අන්තිම තියෙන අකුර ශ්‍රී යන්නේ. නමුත් අකුරු ලියන්න බෑලි වැලිලෑල ලියනකොට රයන්ෙන් ටයන්ෙන් පටන් ගන්න. ඒ නිසා මේ චක්කුසෝත ගහන ජීවා කයමන කියන මේ හයේ යම් තැනකදී Tamanට අත්දකින්න අවශ්‍ය නම් ඇති ඇටිය දකින්න ඕනේ නම් අපි කියනවා විපස්සනා කරන්න ඕනේ නම් එයාට මේ කායායතනෙන් පටන් ගන්න ඕනේ කියලා. අද මේ වෙනකොට ලංකාවේ ගත්තත් මේ කායායතනෙන් භාවනාව පටන් අරගෙන කරන කායනුපස්සනාවේ කරන භාවනා ක්‍රම තියෙනවා. වේදනාවෙන් පටන් අරගෙන කරන වේදනානුපස්සනා භාවනා ක්‍රම තියෙනවා. හිතෙන් පටන් අරගෙන චිත්තානුපස්සනා භාවනා ක්‍රම තියෙනවා. මන ආයතනේ නැත්තම් අනික්කව ගැන කතා කරන ධර්මා ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න දේවලුත් කියනවා. ඉතින් මේ හැම කෙනෙක්ම සාධාරණීකරණය කරනවා කායනුපස්සනාවෙන් පටන් ගන්න එක්කන මේ වගේ සූත්‍රවල එහෙම තිබුණාට කායानुපසනාවෙන් පටන් ගත යුතුයි කියලා සතිපට්ඨානයේ නිදර්ශනය කරනවා. ආනාපාන සති සූත්‍ර නිදර්ශන කරන කරනවා. කායගත සති සූත්‍ර නිදර්ශනය කරනවා. 1 2 3 4 පිළිවට යන් කියලා. අවත් වේදනානුපස්සනාව විශ්ල කරන භාවනා ක්‍රමයක් අරගෙන බලනද ඒගොල්ලොත් ඒක සාධාරණීකරණය කරනවා. ඒගොල්ලෝ කියනවා කායानुපසනාව මොන්ටිසෝරි පන්තිය. ඒක කරන්න ඕනේ අපිට පුළුවන් කෙලින්ම වේදනානුපස්සනාව යන්න වාහනේ කෙලින්ම ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාන්න ඕනේ. සෙකන්ඩ් එකෙන් පික් කරන්න පුළුවන් කියලා කියනවා. තව කට්ටියක් එනවනේ චිත්තානුපසනාව පටන් ගන්න පුළුවන්. ඒක ඊටත් වැඩිය හොඳයි. කායනුපසනාවට වේදනානුපසනාවට වැඩිය හොඳයි. චිත්තානුපසනාවෙන් කරන්න පුළුවන් තර්ඩ් එකෙත් පික් කරන්න පුළුවන් කියලා කාර් එක. ඉතින් මේකෙදි මේ මත හතරක් තියෙනවා ගුරුකුල හතරක් වාද හතරක් තියෙනවා ආධුනිකය කරකොලතරියවක්. අපි සමහර විටක අල්ලනකොට අර ධම්මානුපස්සනාව හොඳයි කියන ගුරුවරයෙකුට අහුණා නම් පටන් අරගන්නෙම ධම්මානුපස්සනාවයි වෙන්න පුළුවන්. හරියනවද නැද්ද කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. සමහර චිත්තානුපස්සනාවෙන් කියන මොකද මේ ගුරුවරු එක හරියට ඔප්නම් වෙනවා. ඇයි අපි චිත්තානුපස්සනාව කරන්නේ මේක මේ තරම්ම ආනිසංස ජනකයි මේක උස්සස් පෙළපන්ති කියලා. නැත්නම් වේදනානුපස්සන නැත්නම් කායනුපස්සනාව. ඒක නිසා මේ මහසිසයඩෝ ස්වාමීන් වහන්සේට විශාල බණ රාශියක් කියන්න සිද්ධ වුණා. අපි මේ බරපතල වැඩක්, ගම්භීර වැඩක් පටන් අර ගන්නකොට කායනුපස්සනාවෙන් පටන් ගන්නට පස්සේ තමයි සතිය පිහිටුවාගෙන සමාධි ප්‍රඥා වඩාගෙන ඒ වැඩිච්ච සති සමාධි ප්‍රඥා වලින් වේදනානුපසනාවට යන්න පුළුවන් චිත්තානුපසනාවට යන්න පුළුවන් ධම්මානුපසනාවට යන්න පුළුවන් යනවා ඒ නිසා කළ යුත්තේ කායනුපසනාව පමණයි කියන වගේ අදහසක් මහසිසයඩ ස්වාමීන් වහන්සේ ඒ දිගටම ලියපු පොත්වල පෙන්ලා කියලා තියෙනවා ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේට බණ කීපයක්ම කියන්න සිද්ධ වුණා ඇයි සර්වචන් වහන්සේ කායනුපසනාවෙන් පටන් ගත්තේ මෙහෙම ලයිස්තුවක් දෙනකොට චක්කායතනෙ මුල්ුණාට ඇයි කායනුපසනාවෙන් පටන් ගන්න කියන්නේ කියලා. මේ ලයිස්තුයි කායනුපසනාවෙන් පටන් ගන්න ලයිස්තුයි බැලියොත් මෙන්න මේ විදිහ අර්ථකථනයකට යන්න පුළුවන්. ඒකත් ਸਰුවචනාංශක දේශනා කරපු එකක් නෙවෙයි. නමුත් පසු කාලීන මේ ප්‍රශ්නට උත්තර හොයනකොට සඳහන් කරා අපේ දවසේ මේ උපදින තණ්හා වැඩියෙන්ම උපදවන්න හේතු වෙන්නේ චක්ඛායතනෙ නිසායි ඒක මුලින් තියලා තියෙන්නේ. අපි වැඩියෙන්ම කෙලෙස් රස කරන්නේ ඇහි. ඒ නිසා අපි ඇහැට ප්‍රිය කරනවා මගේ ඇහි බබාව අපිට ඇහැ නැති වුණොත් ජීවිතේ නැති වුණා වගේ. ඒ නිසා අපි දවසින් වැඩියම්ම කෙලෙස් උපදවන්නේ ඇහැ නිසා අපිට කෙලෙස් උපදවන කොම්පැනි ගොඩක් කලාවට අපිට රූප මාර්ගයෙන් තමයි අපිව වසඟයටපත් කරන්නේ. ඒකට කියනවා රූපප්පමාන කියලා. ඇදීම ලස්සන ලස්සන දේවල් හදලා පෙන්වීමෙන් අපි වශයට පවත්නවා දාශ භාවයටපත් කරගන්නවා ඒ රූප ප්‍රමාණය දාන්න නිසා. ඒ නිසා ඇස් දෙකෙන් තමයි වැඩියන් කෙලෙස් උපදින්නේ. ඒ ගුරුලකෝමි පඬිතුමා දවසක් මේ මහමෙවුනාවේ ඉන්නකොට දැක්කලු භික්ෂුවක් සහ භික්ෂුණියක් කාමසේවණේදී. මට ඇති වෙච්ච කනගාටුව කොච්චරද කියනවනම් යා ගිහිල්ලා සිරිමා බෝධින් වහන්සේ ළඟ තිබුණ වැලිපතක් අතට අරගෙන ඇත් දෙකේ මැදගත්තලු මට මේ වගේ දේවල් මීට පස්සේ දකින්න නොලැබේවා කියලා මෙච්චර ලස්සන නෛර්යානික සද්ධර්මයක් තියෙන තැනක භික්ෂුවක් හා භික්ෂුණියක් ප්‍රසිද්ධ කාම සේවනය කරලා තියෙනවා. ඉතින් ඇත්ත එක මැදගෙන කියලා තියෙනවා මගේ දැනුමත් ඕනේ මොකුත් ඕනේ මේකෙන් තමයි මේ ඔක්කොම නරක දේවල් හිතට එන්නේ මිසු කෙරුවට ප්‍රශ්න නැහැ මම දැක්ක නිසානේ මගේ හිත නරක උනේ කියලා ඇත්ත දෙක වැලි මැදගෙන අන්ධ කරගත්තයි කියලා තියෙනවා. ඒ තරම් දක්ෂ පඬිදෙක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හැබැයි මේ ඇහෙන් තමයි කෙලෙස් උපදින්නේ කියලා ඇහැ අන්ධ කරන්න කිව්වේ නැහැ. ඒක හොඳටම පැහැදිලිවම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වචන්සේ විස්තර කරන මේ ඇහෙන් රූප පේන නිසා වැඩියෙන් කෙලෙස් උපදිනවා. ඒ නිසා ඇහැ අන්ධ කරන්න ඕන නම් uppatti අන්ධයා එහෙනම් රහත් වෙන්න එපායි. එහෙම එකක් නැහැ. ඒ වගේම ඊගාවට ඇහැට අවස්ථාවක් දීලා දීලා දීලා කන බලාගෙන ඉන්නවා. ඇහැ අවස්ථාව ගත්තේ නැති කොතනින් හරි කොනකින් රිංගගෙන කෙලෙස් වගුරවන්න කන හරහා. ඒක නිසා සංගීතයේ නාද රටා ගොඩාක් අද දියුණු වෙලා තිනවා. ඉතින් අපි චරණ චිත්‍ර සහ නාද රටා එකතු කරලා හදන චිත්‍රපටි බොහොම සජීවීව කෙලස් වගුරවන්න පටන් ගන්නවා. ඒක නිසා අද හැදෙන ජනතාව පොඩි උන් කොයි වෙලාවෙත් කම්පියුටර් එක ඉස්සරහා ඉඳගෙන රූප බලනවා, සද්ද අහනවා, අම්මා ඕනෙත් නැහැ, කණ්ඩ ඕනෙත් නැහැ, මොනවත් ඕනේ නැතුව කරගෙන යනවා. ඉතින් අපිට පේනවා මොකද්ද දැනුමකුත් තියෙනවා. නමුත් ඇදලා යන්නේ කාමයට තමයි. මෙන්න මේ දෙන්නට ඇහැටයි කනටයි අවස්ථාව ගන්න බැරි වෙලාවක විතරයි ගහනායතනයේ කියන මේ ගඳ අවස්ථාව ගන්න මේක සාමාන්‍ය තිරිසනුන්ගේ ඉස්සරහින් තියෙන එකක්. තිරිසනා වැඩ කරන ඔක්කොම ඉවට තමයි රූපෙටත් වැඩිය ගන්ධට සද්දටත් වැඩිය ඉවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් අපේ මොලෙත් ඒ පරණ තිබුණු ඒ උරග කාලේ ලකුණක් තමයි අපි සමහර තැන්වලදී නායෙන් තමයි මේ ගඳෙන් බල්ලා තමයි වැඩ කරන්නේ හැබැයි ඇහැට කනට බැරි වුණා. අන්ධකාර වේලාවක වෙන මොනකට බැන්නම් ගඳ බල්ලා කර නැත්නම් රස. ජීවායතනේ මෙන්න මේ හතර දෙනාටම අවස්ථාව නොදුන්නොත් විතරක් කායන පස්සනාවට කාය ආයතනට හිත යොදන්න පුළුවන්. ඒක ලේසි වැඩක් නෙවෙයි. මම නැවතත් කියනවා ඇහැට අවස්ථාවක් නොදී කනට අවස්ථාවක් නොදී නාසයට දිවට අවස්ථාවක් නොදී කයේ වැඩපිළිවෙල බලන්න නම් අපි රූප දකින්න නැති තැනකට හෝ ඇස් දෙක වහගෙන තැනකට යන්න ඕන. ශබ්ද නාහන ශබ්ද නැති තැනකට යන්න වෙනවා. ගන්ධට රසට මූලස්ථානේ දෙන්න එපා. එතකොට විතරක් අර හතර දෙනාගෙම තියෙන නපුරු බලපෑම අයින් කළොත් පමණක් කායන පස්සනට යන්න පුළුවන් නිසා ඉඳගත්තට කෙනෙකුට කයේ හිත පිහිටවන්න බැරි මේ අශික්ෂිත ඇහක් නිසායි අශික්ෂිත කනක් නිසායි අශික්ෂිත නාසයක් නිසායි අශික්ෂිත දිවක් නිසායි ඒ නිසා ඇස් දෙක වහගෙන හිටියත් හිත රූප හදා හදා බලන ශබ්ද නැති තැනකට ගියත් ශබ්ද හදා හදා අහන නැත්තම් ගන්ධ රස බලනවා ඒ නිසා මොනම දෙයකින්වත් කයට හිත යන්න දෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ආධුනික තැන එතන වුණාට එතන වෙනමම යුද්ධයක් කරන්න ඕනේ වාඩි වෙලා මම වාඩි වෙලා ඉන්න බව දැනගන්න. ඒ නිසා සත්‍යපට්ඨානේ එහෙම නැත්නම් කායනුපස්සනාවේ නැත්නම් සතිය පිහිටීමේ මුල්ම ස්ථානයේ වශයෙන් අපි ඉන්න ඉරියව්ව දැනගන්නවා කියන එක ඉදිරිපත් කරගන්න කෙනෙකුට හේතු ගන්න ගන්න කෙනෙකුට ඒක අගය කරලා පෙන්නඳ අපි පැහැදිලිවම චක්කායතනට යුද ප්‍රකාශයක් කරන්න. චක්කායතනත් එක්ක යුද්ධයට බහින්න ඕන. සෝතායතනත් එක්ක යුද්ධයට බහින්න ඕන. ගහනායතන ජීවායතනත් එක්ක යුද්ධයකට බහින්න ඕන. බැස්සොත් විතරක් අපිට කායයතනට මුණට මුණ දාලා අල්ලන්න පුළුවන්. ඉතින් ඒකෙදී සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරනවා తాවකාලිකව පරිේශන මට්ටමකින් ওই රූප බලන ගතිය පොඩ්ඩක් නතර කරගන්න ඇත්තක වහලා සද්ද නැත්නකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව කයට හිත ගන්නේ කියලා. නමුත් මෙතන ඉන්න ඔක්කොටමත් ඕනෑ ඒක කියලා අපි හිතමු ඕනෑ කියලා. නමුත් බලන කොච්චර අමාරුද කියලා මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න මොන්න තරම් අනිත් දේවල් වලින් කරදර කරනවාද කියලා. ඉතින් ඒක නිසා කායानुපස්සනා භාවනා කරන්න අපිට සිල් ගන්න ඕනේ, සුදුරදී අඳින්න ඕනේ, වෙන තැනකට යන්න ඕනේ, රැට නොකා ඉන්න ඕනේ, සිල්ලතුන් වට කර ගන්න ඕනේ, භාවනා මධ්‍යස්ථාන හොයන්න ඕනේ, කැලීට රින් ගන්න ඕනේ, ගහක් මුලට යන්න ඕනේ, ශූන්‍යාකාරවට යන්න ඕනේ. මේ සේරම කරන්නේ මොනකටවත් නෙවෙයි මේ නන්නත්තර වෙන හිත එක චිත්තක්ෂණයකට එක චිත්තක්ෂණයකට මේ කාය ආයතනය කියනකට කොටු කරලා තියාගන්න. මේ සලායතන කියන හයේ එක තැනකට මානසිකාරය ඒකාග්‍රතාවය ඒකෝදි භාවය සතිය සමාධිය යොමු කරවන්න අපි කොච්චරක් කැප කරනවද කියලා බලන්න මේ ඔක්කොම අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකං ආපුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා මේ සේරම වචන උගතන්නේ මේ නන්නත්තර වෙන හිත මේ සලායතන දිගේ එහෙම නැත්නම් කියනවනම් ගිරවෙක් අල්ලලා අපි දැම්මොත් දොර කවුළු හයක් තියෙන කූඩුවකට ਉਹ කැමැති දොරකින් පැනලා ඒක නිසා අපට ඇහැ කියන දොර වහන්න වෙනවා කන කියන දොර වහන්න වෙනවා නාසය දිව වහන්න වෙනවා කය කියන එක වහන්න වෙලා මනස කියන එක වහන්නලා කයේ විතරක් එයා යන්නේන ගණතුන බලන් හදනවා වගේ අපි මේ වැඩේ කරන්න මොන්න තරම් බොළඳද මොන තරම් දුර්වලද මොන තරම් ආදුනිකද මොන තරම් ළමාද කියලා බැලුවොත් බුදුජානක කියන්නේ ඒත් වටිනව වැඩේ. එහෙම කරලා හරි කමන්නේ නැහැ කැලේකට ගිහිල්ලා ගහක් මුල වාඩි වෙලා ශූන්‍යාකාරයට ගිහිල්ලා සීල් අරගෙන සීල් තුන් වට කරගෙන දන්න යාදිනි යදලා දන්න පිංකම් සීපත් කරලා දන්න විදිහට කාය ජීවිතේ බුදුහාමරණ පූජා කරලා අපි හිතට බැගෑපත් වෙනවා අනේ කරුණා කරලා එක චිත්තක්ෂණයක මේ කයත් එක්ක ඉන්න කියලා. ඉතින් ඒකට අපි කියනවා සති මාත්‍රාව කියලා. කයත් එක්ක අපි ප්‍රයත්නයක් කරලා කයත් එක්ක හිත මුලිච්ච වෙන වෙලාව. මූණට මූණ දාන වෙලාව. ආපాతගත වෙන වෙලාවට අපි කියනවා සති මාත්‍රාව කියලා. ඉතින් මේ සති මාත්‍රාව මෙතන ඉන්න පිරිසට මම හඳුන්ලා දෙන්න හදන්නේ. මම හිතට දාන්නවයි කියලා. නමුත් ඒ වටිනාකම කියන්න ඕනේ කාට හරි ජීවිතයේ උත්සාහ කරලා එක චිත්තක්ෂණයකට සති මාත්‍රාවට එන්න බැන්නම් එයාට පිස්සෙක් කියලා පැහැදිලිවම නම් කරන්න. එක චිත්තක්ෂණයකට කයට ගන්න බැරි නම් හිත ඒ කාන්තේම මානසික අසහනයක් ඒ කාන්තේම වේදනට්ටයි තද බල වේදනාවක ඉන්නේ දැන් එහෙම නැති කෙනාට සති මාත්‍රාව වටිනාකම වෙලා තියෙන මේ සලායතනෙන් පස් පොලක් වහලා එක ద్వාරයකට එක ආයතනයකට හිත යොමු කරවන්න ගන්න ප්‍රයත්නයක්. ඉතින් මේක අර මහා ශිව ස්වාමීන් වහන්සේට හත් අවුරුදු සාමණේර ස්වාමීන් වහන්සේ කිව්වේ තලගොයේ ක්‍රින්ග ගත්තොත් කටවල් හයක් තියෙන හුඹහකට මස් ඇද්දා, තලගොයි වැද්දා. මොකද කරන්න කියලා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මම දන්න විදියට නම් හිල් පහක් වහලා හයවෙනි එකෙන් දුම් ගහනවා. එතකොට තලගොයා දඟලලා අර දුම් ගහන ඉලෙම එළියට එනකොට අන්තර මස් ඇද්දර කැමැත්තක් කරගන්න පුළුවන්. හිල් හයම ඇරලා තියෙදි දුම් ගැහුවොත් කොයි එකෙන් යයිද දන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා කරන්න ඇවිල්ලා මේ ඇස් දෙක වහගන්නවා එහෙම නැත්නම් ඇහෙන් එන ගණිතෙන් නැතර කරන්න හදනවා කියන එක බය ආදු වැඩක් වගේ තමයි පේන්නේ. එහෙම නැත්නම් මෙච්චර පිංකම් කරලා ලැබිච්ච මෙච්චර ලස්සන ඇහැට මෙච්චර කැලයකට ඇවිල්ලා බලන්න ලස්සන කුරුල්ලෝ ඉඳද්දි සමනල්ලෝ ඉඳද්දි මල් තියෙද්දි මේක වහගන්නවයි කිව්වහම ඒක මේ හිදි පාන්තිර කඳරට වටනවා වගේ. මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලා මේක බලන්න එපයි කියලා කියනවා. බලනවා කියන එක රාජ අපරාධයක් නිසා නෙවෙයි. මේක අභියෝගයක් විදියට දෙනවා. ඊට පස්සේ තත්ෝතායතරෙන් අහන්න නැතුව වගේ තමයි එතන පොඩ්ඩක් වචන දෙයක් මම හිතන්නේ කිව්වල තරහ වෙන එකක් නෑ මේ මේ ඉන්න දවස් ටිකේ කට වහගෙන ඉන්න කිව්වම මොන්න තාලෙන්වත් බෑනේ මෙච්චර මහන්සිලා මේ ආපු ටිකේ කාටවත් කතා කරන්න එපා. කවකවත් බනවන්න එපා. කාටවත් කතා කරන්න එපයි කිව්වහම හොරෙන් රහසෙන් කුසුකුසු කාලා හරි කතා කරනවා. ඒක ලාභ කියන්නේ අපි ධර්ම සාකච්ඡා කරන්න අපි බණ කතා කරන්නේ নানা ප්‍රකාර දේවල් කියලා අර සෝතායතනේ අනික් මනසගේ සෝතායතනෙට ඉන්න දෙන්නෙත් නැහැ. මේ මනුස්සයත් අකුසල් කරගන්න. ඉතින් අපිට කිවිස ගන්න පුළුවන් අනේ මං කියන්නේ මේ අපිටවත් බැරි නම් කිවිස ගන්න මේ ලෝකේ කාටද පුළුවන් මේකට කිවිස ගන්න. මෙච්චර ඇවිල්ලා දොර බැහැර ඇවිල්ලා අපි මේ දවස් ටිකේ කතා නොකර ඉන්න කියලා අපි වගේ පිරිසකටත් බැරි නම් කිවිස ගන්න ලෝකේ කොහෙද කරන්න පුළුවන්. ඒක ඉතින් පේනවනේ කොච්චරක් අපේ හිත දොඩමළු වෙනවද, කට දොඩමළු වෙනවද නොදැන වචන කතා කරනවද කියලා. ඊට පස්සේ රසට ගිජු වෙන එක, ගඳට ගිජු වෙන එක මේ ටික අපි නතර කරන්නේ මේ ආයතන හයෙන් එකකට සම්පූර්ණ අවධානය යොදලා සම්පූර්ණ සති මාත්‍රාව යොදලා සම්පූර්ණ අප්‍රමාදය යොදලා අපි ඒකේ ක්‍රියාකාරකම් වෙන හැටි ප්‍රතිඵල නෙමෙයි ක්‍රියාකාරකම යාන්ත්‍රණය බලන්න කරන ප්‍රයත්නයක්. ඉතින් මේක කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. ඒකයි අපිට මේ මනුස්සාත්ම භාවයක වටිනාකම තියෙන කිසිම තිරසනෙකුට, කිසිම යක්ෂයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට මේ යාන්ත්‍රණයේ වැඩ කරන හැටි බැලිය යුතුයි, බලන්න පුළුවන්. බැලින්දෙන් ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සබ්බයන් ජනං කේවල පරිපූර්ණ පරිසුද්ධම් භ්‍රමචරියන් කියන එක හිතන්නවත් බෑ. ඉතින් ඒ කෙනාට ඒක උලුප්පලා පෙන්නලා හරුවචාන්සේ කියනවා උඹට රූප බලන්න පුළුවන්. නමුත් ඇහැ වැඩ කරන හැටි බලන්න පුළුවන්. උඹට ශබ්ද අහන්නත් පුළුවන්, කන වැඩ කරන හැටි බලන්න පුළුවන්. උඹට නාසයෙන් ගඳ සුවඳ බලන්නත් පුළුවන්, නාසයේ වැඩ කරන යාන්ත්‍රය බලන්නත් පුළුවන්. දිවෙන් රස බලන්නත් පුළුවන්, දිව වැඩ කරන යාන්ත්‍රය බලන්නත් පුළුවන්. කයෙන් ක්‍රියාකාරකම් කරන්නත් පුළුවන්, කය වැඩ කරන හැටි බලන්නත් පුළුවන්. මේ ටික කිරවල වශයෙන් මන ආයතනෙන් බලන්නත් පුළුවන්. මෙන්න මේ බරපතල සංකීර්ණ වැඩපිළිවෙලේ හාපුරාවට මංගලාවතරණය පිටස කායන ප්‍රශ්නාවෙන් පටන් ගන්න කියන එකටයි මම මේ ක්‍රමයෙන් අඳගහගෙන ආවේ. ඉතින් එතකොට මේ කියපු කාරණා ටික සම්පින්දණය කරනවා නම් මතක තියාගන්න ඇහින් වැඩ කරන තාක් කවදාකවත් කායනුපසනාවට හිත යන්නේ නැහැ. කන වැඩ කරන තාක් කායනුපසනාවට හිත යන්නේ නැහැ. නාසය වැඩ කරන තාක් කායනුපසනාවට හිත යන්නේ නැහැ. දිව වැඩ කරන තාක් කායනුපස්සනාට හිත යන්නේ මන වැඩ කරන තාක් කායනුපස්සනාට හිත යන්නේ නිසා කායනුපස්සනාට හිත ගන්නවා කියන්නේ කැමැත්තෙන් අර ආයතන පහම වහඬ තමා විශ්ින්ම තමන් අදිෂ්ඨානයක් ගන්න ඕනේ ඒක සීල ශික්ෂාව නෙමෙයි සීල ශික්ෂාව කියන්නේ කාය වචන දෙක නතර කරගන්න එකට දැන් මේ කයේ වැඩපිළිවෙල බලන්ඩ මනාපෙම්ම තමන්ම අදිෂ්ඨාන කරගන්නවා ඇස් දෙක වහගන්න සද්ද නැත්ැනකට නැත්තම් කතා නොකර ඉන්න. නාසයෙන් දිවෙන් එන සංඥා ගණන් ගන්න නැතුව ඉන්න. මන ආයතනෙන් හිතන්න සැලසුම් හදන්න ඊය ගැන හෙට ගැන හිතන්න එක නතර කරලා මේ කයේ වැඩ පිළිවෙලට ගන්න අනික් ආයතන පහ නතර වෙන්න ඕනේ මේක ආශ්චර්ය ධර්මයක් මනුස්ස ලෝකේ තියෙන. මනුස්සයාට කැමති නම් පුළුවන් සති මාත්‍රාව පිහිටවන විතරක් නෙවෙයි ඒ සති මාත්‍රාවේ මම ඉන්න බව දැනගන්න මගේ හිත දැන් තියෙන 100%ක්ම කය නිසා මම රූප බලනවා නෙවෙයි ශබ්ද අහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි හිතනවා නෙවෙයි කයේ ඉන්නේ කියලා මේක දැනගන්න පුළුවන් දවස එනකොට ඒකට කියනවා සති මාත්‍රාව නෙවෙයි සතිපට්ඨානෙ කියලා. මම ඉන්නව විතරක් නෙවෙයි ඉන්න බව දන්න. ඒ වෙලාවේදී ආ දන්න කොච්චර දන්නවද කියනවා මම මෙලා රූප බලනවා නෙවෙයි කියලා දන්න. ශබ්දහනවා නෙවෙයි කියලා දාන්න. ගන්ධ නෙවෙයි රස නෙවෙයි මා හිතනවා නෙවෙයි මේ කයේ ඉන්නවනේ මේකට කියන ප්‍රත්‍යක්ෂණය කරනවා. උරගා බැලීමක් කරනවා. කයේ ඉන්න ඉන්න බව දන්නවා. ඒක ආදි කල්යාණම් මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තං සබ්බයන්ජන කේවල පරිපූර්ණ සුපරිසුද්ධම් Brahmacharya කියලා දාන්න. මේක කරගන්න පුළුවන් වුණොත් දවස් 10 හොඳට ඕම ලොකු දෙයක්. සතිය වර්තමානයේ පිහිටන එක නෙමෙයි. ඒකට සති මාත්‍රාව කියනවා. ඒ බව දාන්නවා. ඒක ලියලා ඒක ඒ දන්න දේ මම ඉන්නේ මේ 100ක් හයේ ඒක සාහිතික කරගන්න රූප බලනවා නෙවෙයි ශබ්ද අහනවා නෙවෙයි ගන්ධ නෙවෙයි රස නෙවෙයි මනස නෙවෙයි කයේ ඉන්නවා කියලා ඒක ප්‍රත්‍යක්ෂ කරන දාන මේක හීනයක් නෙවෙයි බීලා ඩෝප් වෙලා නෙවෙයි මිරිඟුවක් බල්ලා නෙවෙයි ඇත්ත වශයෙන්ම මම මේ කයේ ඉන්නේ කියලා මේ මේ කාරණා තුන දන්නවනම් යෝගාවචරයට ප්‍රතික්ෂේණය කරන්න පුළුවන් නම් ඒ මුළු සම්පූර්ණ වැඩමුළුව සාර්ථකයි. අපිට මේ වගේ අතනින් මෙතනින් පහසුකම් සුදුසුකම් ඔක්කොටම තියෙනවා. තමහරලාට යන එන ගමන් හිත කයේ වහනවා. කයන සති මාත්‍රාවේ හිටිනවා. නමුත් ඒකේ ස්ථාවරකමක් නැහැ. කියලා කරන්න පුළුවන් ගතියක් නැහැ. නැත්නම් ඒ චිත්තක්ෂණ පේලියක් වීදියක්ම සතිය පිටවන්න පුළුවන් ගතියක් නැහැ. ඒක පිහිටියාට පස්සේ මම ඉන්නේ හීනෙකද සැකයකද මනස අවුල් වෙච්ච වෙලාවකද නැත්නම් ප්‍රත්‍යක්ෂය මේකමද කියලා දන්නවනම් ඒකට කියනවා ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං සුපරිසුද්ධං භ්‍රමචර්යං කියලා. ඉතින් නිසා අපිට මේ දවස් 10 ඇතුළත පුළුවන් වුණොත් මේ භ්‍රමචර්ය කළ හැක්කක් කියලා තේරුම් ගන්න. මට මේකට හැකියාව තියෙනවායි කියලා අපි නිස්සාරණවණෙන් ඊට වැඩිය මොකක්ද බලාපොරොත්තු අපිට ඕන කරලා තියෙන Nissan වනේදී මේ කියනකොට පෙන්ලා දෙන්න මේ ටිකට පහසුකම් පුළුවන් තරම් අපි සකස් කරගෙන ඒකට යනවා විතරක් නෙවෙයි ගියවට උරගාලා බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ මේ පසුබිම් தত্ত্বය යටතේදී මේ මේ සප්පාය කරනු යටතේදී මේ මේ අනුග්‍රහ යටතේදී මට කයේම හිත පවත්වන්න පුළුවන් පවත්වන බව මම දන්නවා ඒක කයේමයි තියෙන එක මනෝ විකාරයක් නෙවෙන බවත් මම දන්නවා හිතලුවක් නැවෙන බවක් දන්නවා කියලා මේක දන්නවනම් ඒ කාරණාවට භ්‍රමචර්ය කියලා කියන්නේ. ඒ කාරණාවට කියන්නේ කේවල පරිපූර්ණ පරිසුද්ධ භ්‍රමචර්ය කියලා. ඒ කාරණාවට කියන්නේ මේක ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු උනේ. අපිට මේ පණිවිඩය දෙන්නයි බුදු උනේ. අපිට කරන්න තියෙන පණිවිඩේ සුද්ධව පිරිසිදුව කය සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් නම් අපිට තේරුම් ගන්න වෙයි යම් වෙලාවක යම් කෙනෙක් දැක දැක දැන දැන තමන්ගේ කයේ හිත පිහිටලා තියෙනවා නම් ඒක තමයි මුළු සංසාරයම කරපු ලොකුම කුසල කර්මය කියන්නේ. ඒ කුසල කර්මය අකිරියෙන් සිද්ධ වෙන එකක් බව තේරෙයි. යමක් කරලා නෙවෙයි, තටමලා නෙවෙයි, යමක් නොකර සිටීමෙන්, පව නොකර සිටීමෙන් කරන දෙයක් කියනකොට ධර්මය කියන්නේ මොකද්ද ආගම කියන්නේ මොකද්ද කියන එක කේල් ගෙඩියක ඉදිච්ච කේල් ගෙඩියක පොත්ත ගැලෙවුවා වගේ තේරෙයි. අපි මේ දේ උප්පත්තියම ලැබු මේ දායාදය සාක්ෂාත් කරන්න කොච්චරක් දේවල් අපට අවශ්‍යද මට ඕන නම් මගේ කයත් එක්ක ඉන්න පුළුවන් කියලා. ඕකට මේ ගෑණි වෙන්න ඕනේ, පිරිමි වෙන්න ඕනේ, උපසම්පදා වෙන්න ඕනේ, අරණ්‍යගත වෙන්න ඕනේ, බෞද්ධ වෙන්න ඕනේ, කේපත් දතපාර්මිතා පිරලා තියෙන්න ඕනේ. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ. එන්න ලයිස්තුවක් අපි ළඟ තියෙනවා. ඒ ලයිස්තු ඔක්කොම තිබ්බත් මේක නොකරෙන්න ඉඩ තියෙනවා. ඒ ලයිස්තු මොකක්වත් නැතුව මම මේ වෙලාවේ මම ඉන්නේ මේ වර්තමානයේ මෙතනයි කියලා දන්නවනම් මේකට බුදුරජාණන්සේ කොච්චර වර්ණනා කළා දේශනා කළා තියෙනවා නම් ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං සුපරිසුද්ධං භ්‍රමචර්යය. ඉතින් ඊට කොට අපිට තේරෙන පටන් අරගනි අපි නිස්සාරණ වලට ඇවිල්ලා මේක ඉගෙන ගත්තට මේ නිස්සාරණ වලින් හම්බෙච්ච බූදලයක් නෙවෙයි. මේක අපි ළඟ තිබුණා අපි මේ নানা ප්‍රකාර පඬිදකම් කරන්න කියලා මේකට වසුරු වෙලා ගත්තා ඕන වෙලාවක යන්න පුළුවන් තැන ඊට පස්සේ යාට තියෙන ලොකු වගකීමක් ඊට පස්සේ මේ චිත්තක්ෂණයට වසුරු හෙලන්නේ නැතුව කක්ක කරගන්නේ නැතුව මේ චිත්තක්ෂණේ උපේන තාලෙට මේ චිත්තක්ෂණේ වැඩි කරන තාලෙට කටයුතු අපි නිසරණවන්නේ වගේ කියන්නේ ඒත්තු ගන්නවට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ ටික කියන්න බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම් පිරුවා අවුරුදු 45ක් සූත්‍ර 15000 ගණක් කිව්වා ධර්මයේ වශයෙන් sannivedanaya කරා නමුත් අපි සංසාරේ කොච්චරද ඇවිද්දා අර බෙරි තොරන් ගහගා තොවිල් නටනට අර කර කර මෙව කර කර එක චිත්තක්ෂණයක්වත් අපි දන්නේ මේ රූප නොබැලීමෙන් තමයි මේක හම්බ වෙන්නේ අපි දන්නේ නැහැ සද්ද නොඇහිීමෙන් මේක හම්බ වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ ගන්ධ රස බැලීම නොවේයි මේ කියන්නේ කියලා. හිතනවත් නෙවෙයි මේ වර්තමාන මොහොතට එළඹ වාසය කිරීමක් මුතර තියෙන්නේ මේ කායානුපසනා කියන මේ ප්‍රවිෂ්ඨයයි මේ කතා කරන්නේ. මංගලාවතරණය මේ කතා කරන්නේ. ගෙටකෙවදීමයි කතා කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ අදහස මා විසින් කළ යුත්තේ මෙන්න මේකයි කියලා තේරුම් අරගත්තොත් ඒ කෙනාට තේරෙයි ඒක පරියන්කේ ඉන්නකොටත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න එකයි ශක්මන් කරනකොට මේ පරියන්කය නෙවෙයි මම දැන් ඇවිදිනවා කියලා දන්නේ ඔච්චරයි ඔය මුළු ඔක්කොම දවස් 10ම ගන්නන්නේ ඔච්චරයි. මේ ඉඳගෙන ඉන්නකොට දන්නව ඇවිදිනව නෙවෙයි, කීටගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ. ඒකට අපි කියනවා ප්‍රත්‍යක්ෂණය කියලා. ඊට පස්සේ ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි දැන් ඇවිදිනවා. ඇන්දර ගිහිල්ලා හාන්සිලා ඉඳන් ඉන්නකොට දන්නවා ඉඳගෙන නෙවෙයි, දැන් හිටගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, හාන්සිලා ඉන්නේ කියලා මේ ටික කොයි වෙලාවක හෝ කොතනක හෝ මේක පටන් අරගත්තොත් ඒ යෝගාවචරය තියෙන මේක තව තවත් දියුණු කරමින් මල් මාලයකට මල් ලබුනන්න වගේ ඉරියව් මාරු වුණත් මෙන්න මේ එළඹ වාසය කිරීම පුරුදු වෙනවනම් ඒකට තමයි මේ කමඨාන් දෙන්නේ. ඒකට තමයි මේ කමඨාන් සුද්ධ කරන්නේ. ඒකට තමයි මේ බණ කියන්නේ. ඒකට තමයි මේ අපි තේරම කරන්නේ. ඒක නිසා පටන් ගන්න වෙනි වෙනි ශක්තියව පටන් ගන්න මේ කිසිම කෙනෙකුට අරයට වැඩිය මෙයාට වාසිය කියලා එකක් නැහැ. ඔක්කොටම සමසේ අවස්ථාවක් තියෙනවා. හරියට යම් කෙනෙක් පටන් ගන්න හදනවනම් ඒක වළක්වන්න පුළුවන් බ්‍රහ්මේක් හරි මාරේක් හරි කෙලෙසයක් ඇත්තෙත් නැහැ. නොකරන එකට මේක කරපන් කියලා පටවන්න පුළුවන් බුදු කෙනෙකුත් නැහැ. කාටවත් බෑ. අපිට කාටවත් දෙන්න බෑ. කාට හරි මේ ධර්මයේ දේශනා කළ මුලමඳාගේ යහපත්ව ධර්මයේ දේශනා කළා. එයාම තේරුම් ගන්න එයා උත්සාහ කරලා මේක නේ අපි මේ සාක්ෂාත් කරන්න ඕන කියලා තේරුම් ගත්තොත් බුදුරජාන් වහන්සේත් එක්ක ඉන්නා වගේ රාහුල කුමාරයා සිවුරෙන් අල්ලගෙන කිව්වා වගේ ඒ බුදු සුවඳ එන්න පටන් ගන්නවා. ඒකයි අපි අර බුද්ධ දේශනාවක්ම අරගෙන බුදුරජාන් වහන්සේ සාකච්ඡා කරපු ක්‍රමයට කිට්ටු කරගන්නේ එදා සවැත්නුවර ඉඳද්දී සර්වචනාංශ ළඟ හිටියත් ওই ටික තමයි ආහන්න තියෙන්නේ. ඉස්සරහට ගිහලා මෛත්‍රී බුදුහාමර පහල වෙනකන් ඉඳලා කරන්න ගියත් ওই ටික විතරයි හම්බ වෙන්නේ. දැන් ওই දහම් වෙලා තියෙන එක දැන් බැරි නම් කවදාවත් බෑ. දැන් මේ හම්බෙලා තියෙන ටික බැරි නම් ආය කවදාවත් බෑ. ඉතින් ඒක නිසා එහෙම බැරි කෙනෙක් බලච්චාව යාට වෙන වැඩ තියෙනවනේ. පුළුවන් කෙනෙක් හොයාගන්න. තමනුත් පුළුවන් කෙනෙක් බවටපත් වෙන්න ආන්නේම කරන යන පෙනේවි පුළුවන් කියන ප්‍රතිශතය අපි හිතනට වැඩිය වැඩි. එකල හැකි කරන්න පුළුවන් කියන ප්‍රතිශතය අපි හිතනට වැඩිය වැඩි. අන්න ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තට අනුග්‍රහ කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ ගමනේ පුදුමාකාර ගැම්මක් තියෙනවා. ඒකට කියනවා සමග්ගාණන් තපෝසුකෝ කියලා. ඒ පැත්තට ඊච්ච කට්ටිය සමගි කරගෙන ඒ කට්ටිය ඉදින් විදිහින් අප වෙලා කැප වෙලා ඒගොල්ලත් එක්ක ඒ ගමන යන්න ගියාම ලැබෙන වාසියට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා. භාවනා කරන පිරිසක් එක්ක එක්ක හිටියත් ඇති. භාවනා නොකරන අමනියොත් එක්ක ජීවි ලෝකෙ ගියත් වැඩක් නැහැ. බ්‍රහ්ම ලෝකෙ ගියත් වැඩක් නැහැ. ඒක කක්කා. ඒක නිසා මේ ලෝකේ ඉඳගෙන වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බ වෙනවනම් නිවනක් ඕනෙත් නෑ ඒත් ඇති කියලා හිතනවා. ඒක නිසා අද මේ දවසේ හම්බෙච්ච වෙලාවේ මම බැලුවේ පදනම සකස් කරගන්න විතරයි මතක තියාගෙන ඉන්න අපි මේ චචක්ක සූත්‍රය ගන්න සාරේ වශයෙන් ගන්න තියෙන්නේ තමන් එළඹ සිටින චිත්තක්ෂණය මොකද්ද කියලා දන්නවනම් ඒ දැන ගැනීමටයි මේ හයිව හයක් වශයෙන් සරුවත් chance පෙන්වන්නේ ඒ නිසා අපි අර මූලික උපදේශ පන්තියටමයි නැවතත් සම්බන්ධ කරන්න හදන්නේ මේකට අපි මේ කියන ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ වශයෙන් සඳහන් කරන්නේ දැනටමත් අපි කරන දෙයක්. මේ ධර්මයෙන් කරන්න හදන්නේ ඒකට වඩා උනන්දුවක් ඇති කරලා ධර්ම ගෞරවයක් ඇති කරලා තමන්ම ඒකට එළඹ වාසය කරන්න නැත්නම් සමාදම් කරවීමක් කරන්නේ ඒ සමාදානය හරහා තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා